තණ්හාය විප්‍රමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයಂತಿ සතු සතු සතු සදා බුද්ධ සම්පන්න පින්වත් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිත සකස් කරගත්තේ නැත්නම් ඒ ධර්මානුකූල චින්තනයක් ඇති කරගත්තේ නැත්නම් ධර්මය තුලින් ලෝකය දකින්න අපි අපේ సంతානය සකස් කරගත්තේ නැත්නම් ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය වැහිලා විශාල දුක්ඛිත ස්වභාවයන් චිත්තසංතානවල නිර්පරාදයේ සකස් වෙලා නැති දෙයක් තියෙනවා කියන හැඟීම ඇති වෙන හින්දා මහා දුක්බරිත ජීවිත සකස් වෙලා අවසානයේදී දුකෙන් දුකටපත් වෙන ස්වභාවයකටපත් වෙන තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. දුක නැති කර ගැනීම සඳහා දුකෙන් සැපයටපත් වීම සඳහා ඒ ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කරන්න ඕනේ. එවැනි ප්‍රතිපත්ති මාර්ගයක අවශ්‍යතාවය තියෙන්නේ අපේ මනස එක අරමුණක යොදවගෙන ඒ අරමුණ දියුණු කරගත්තාම ඒ අරමුණක ඉන්න පුළුවන් ස්වභාවයට තමන්ගේම මේ වැඩපිළිවෙල තමන්ගේ ජීවිතය කියලා අපේ ජීවිතය කියලා අපිට තේරෙන්නේ නැති මේ ජීවිතයේ මොකක්ද කියන මේ වැඩපිළිවෙල අපේ තුලින්ම තේරුම් ගන්න ඒ මානසිකාරය යොදවා ගන්න පුළුවන් හිඳයි ශක්තිමත් මනසක් අවශ්‍යයි කියලා කියන්නේ ඒකාග්‍රතාවයකින් යුක්ත මනසක් අවශ්‍යයි කියන්නේ ඒකයි. එතකොට මෙන්න මේ ශක්තිමත් සිත තමන් සකස් කරගන්න අපිට ලෝකයේ ඇත්ත తත්වය අවබෝධ කර ගැනීම සඳහා භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා. යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඇයි අපි අවබෝධ කරගත යුත්තේ කියන එක පැහැදිලි මේ හැමදෙනාටම මේ වෙනකොට මොකද අපි දන්නේම නැතුව තේරෙන්නෙම නැතුව අපිට හොයාගන්නම බැරුව මොකද්ද වෙන්නේ කියලා කරන කියන දේවල් හින්දා නොයෙකුත් දුක් හට ගන්න ස්වභාවයක් තියෙනවා. අපි හොඳයි, සුවයි, සුන්දරයි මේක හරියයි කියලා වැළඳ ගන්න ගොඩාක් දේවල් අපිට දුක් ඇති කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකට විකල්පයක් විදිහට යමක් හොයාගන්න නැහැ. යමක් හින්දා දුක් ඇති වෙනකොට ඊට වැඩිය එහා ගිය දෙයක් හොයාගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඒක හින්දා දුක් ඇති වෙනවා ඊට වැඩිය හා මේකෙන් දුක නැති වෙයි කියලා වෙන එකක් හොයාගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ බලනකොට ඒකත් එහෙම තමයි. මොකද මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා. වෙනස් වෙන ස්වභාවයේ තියෙන යම් දෙයක් තියනවාද ඒකින්ද ස්ථීර සැපයක් ඇති වෙන්නේ නැහැ. ස්ථීර සැපයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේකේ ඇත්ත తত্ত্বය අපේ හිතට වටහා දිය යුතුව තියෙනවා. මේ සඳහා තමයි මේ ප්‍රතිපatti මාර්ගය. අපි ඊයේ දවසේ පෙරේද දවසේ දෙකේම සාකච්ඡා කරා මේ තණ්හා උපාදානය වෙන හැටිත් පෙරේද දිනේ සාකච්ඡා කරා. ඒ වගේම ඊයේ දවසේ අපි කතා කරා මොකක්ද මේ සිද්ධ වුණ සිද්ධිය කියලා. මම මේ අතංගේ මෙහෙම අහනවා. මේ අපි පටිච්චසම්පාද ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්න කාලයක් මේ දවස් ටික. මොකද මේක වටිනම තැන් ටිකට විතරක් අපි යොදා ගන්න ඕනේ. එතකොට අපිට ඉක්මනින් මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ලෝකේ තියෙන හැම දෙයක්ම පටිච්චසම්පන්නයි. හැම දෙයක්ම. එහෙනම් යොදන්න බැරි තරම් තියෙන විදිහක් නැහැ. ඇයි ඒ හැම දෙයක්ම හේතුඵල ධර්මයක් අනුව සකස් වෙන හින්දා. මට සමහර දේවල් දකිද්දී අහද්දී ඉඳිද්දී හිතේ සතුටක් ඇති වෙනවා. පිළිගන්නවද? නේද? සමහර රූප, සමහර ශබ්ද, සමහර ගන්ධ, සමහර රස, සමහර ස්පර්ශ, සමහර ආදරය ආදී ධර්මයන්. ඒවා ඒ ඒ ඉන්ද්‍රියන් වලින් අරමුණු වෙද්දී සතුටක් හට ගන්නවා. ඒක මගේ වැරද්ද. කවදාකවත් සමහරට මේක හිතලා නැතුව ඇති. නේද? සමහර ඒවා දැක්කම හිත මේක සතුටක් හැදෙනවා. ඉතින් හැදෙනවා මොකක් හරි එකක්. ඒක ඒක ඒක නිෂ්පාදනයක්. ඒක නිපදවීමක්. ඒක ඵලයක්. ඒක ජන්මය වෙන දෙයක්. හටගන්න දෙයක්. උපදින දෙයක්. සතුට කියන එක උපදිනවා අපේ හිතේ. සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් හැම වෙලේ සතුට උපදිනවා. සමහර ඒවා හැම වෙලේ නැහැ. මට සතුට උපදින දේවල්මද වෙන කෙනෙකුට සතුට උපදින්නේ නේද? ඒ දෙන්නාටම සතුට උපදින දේවල් වලදීද තව එක්කෙනෙකුට සතුට උපදින්නේ නෑ. එක එක්කෙනාට එක එක්කෙනාට සතුට උපදින දේවල් වෙනස්ද නැද්ද? කාටද දන්නේ හරි ඒතකොට හරි මේක කවුද දන්නේ? සමහර අයට සතුට උපදින දේවල් සමහර අයට දුක් උපදිනවා. සමහර අයට දුක් උපදින දේවල් වලින් සමහර අයට සතුට උපදිනවා. මේ දෙන්න එකතු කරනවා අපි. මේ දෙන්න එකතු කරලා කියන එක ගෙදරක ඉන්න කියලා. දැන් මොන වෙයිද? මොන වෙයිද කියන්නේ? අරයා කියනවා මේක ඕනේ මේක ඕනේ අපේ ගෙදරට මට සතුටයි ඒක කියලා. අනිත් එක්කෙනා කියනවා ගේන්නේ නැහැ මේ පැත්තටවත් ඕක ගෙනවොත් මට මහා දුකක් කියලා. තේරෙනවද ගැටුම් ඇති වෙන හැටි මේ ලෝකේ? නේද? ගැටුම් ඇති වෙන්න හේතු එකක් හේතුවක් ඒකනේ. එතකොට මම මේ අත්තන්ගෙන් අහන්නේ දැන් එහෙම දෙන්නෙක් ඉන්නවා. කොයි එක්කෙනාටද හරි දේ සතුටුව දෙන්නේ? මොකද්ද මේ ලෝකේ තියෙන ඇත්ත සතුට? අපිත් සතුටක් හොයාගෙන යනවා. නේද? හා ඔක තව ටිකක් පටලන්නම්කෝ මක් හොඳට නේද? මේ සමහර කාලවල වලදී අපිට ඒක කාලයකදී සතුට ඇති වෙන දේ තවත් කාලයකදී දැකීමෙනුත් දුකට දුකටපත් වෙන ස්වභාවයන් තියෙනවද නැද්ද? එක්කෙනෙක්ම ගත්තාම එකම වස්තුව කාලයකදී ආර සතුට ඇති කරන අතරේ කාලයකදී දුක් ඇති කරනවා. එකම වස්තුව එක කාලයකදී සතුට ඇති කරන එක ආයි වැඩි කාලයක් ඕනේ නැහැ. ඔන්න කොහොමද කැමති කෙනෙක් ඉන්නවා. එයාට අපි කියන අනේ වාව ඉතින් අපි දැක්කම සතුටු වෙන්නේ. කියනවා. අපේ ගෙදර යන්න කියලා. හරිද? එහෙනම් ගෙදර එකම දැන් සතුටෙන් ඉන්නවා. ඉතින් යන් කිව්වම ආවා ඉතින් දැන්. හරි. හෙට යන්න හෙට බලන ඊළඟ දවසේ බලනවා එදත් ඉන්නවා. ඊළඟ දවසෙත් යන පාටක් නැහැ. තව දවසකුත් ඉන්න යන පාටක් නැහැ. දැන් යන පාටක් නැත්තම් මොකද වෙන්නේ? එහෙනම් සතුට කියන එක හරි ඉක්මනට අපේ අපේ సంతානගත වැඩක් වගේ කියලා තේරෙන්නේ නැද්ද? සතුට කියන එක හරියනම් අපේ වැඩක් වගේ, තමන්ගේ වැඩක් වගේ. ඒක මේ යහපත් වැඩක් නෙවෙයි. එහෙමද නැද්ද? ඒක අපේ මානසික ක්‍රියාවලියක් කියලා තේරෙන්නේ නැද්ද? මට හැති වෙන සතුටට මම මැරෙන්න හදනවා වටේ පිටේ ලෝකේ මට සතුට වෙන ඒවා ගෙනත් තියාගන්න හදනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ වගේ ඒවා හොයන්න හදනවා. ඒක සංසිඳවා ගන්න ඒවා නැතුව බෑ කියලා මම නටන්න හදනවා. හරි? එන්න ඒ වැඩපිළිවෙල අපි හිමින් කල්පනා කරනකොට නුවණින් කල්පනා කරන කෙනෙකුට හොඳට තේරෙන්න ඕන මේ වැඩේ මේ වැඩේ මගේ වැඩක් නෙවෙයි වගේ. ඒ කියන්නේ මේ වැඩේ මේ වෙනත් දේවල් මත රඳාපවතින එකක් නෙවෙයි. ඒක තමන්ගේම ඇතුලේ තියෙන තමන්ට සාපේක්ෂව සිද්ධ වෙන ඇතුළේම ක්‍රියාවලියක් වගේ කියලා තේරෙන්නේ නේද? මට විතක සතුට ඇති වෙන දෙයට මටම විතක දුක් ඇති වෙනවා මගේ හිත වෙනස් වෙච්ච හින්දා. නේද? මටම සතුට ඇති වෙන සමහර දේවල් අතීතයේදී අද මට දුකයි ඒවා දැක්කම. එහෙනම් මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? මේ වස්තුවේ හැමම තියෙනවා. වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? මගේ හිත. එතකොට අපිට අලුත් වැඩපිළිවෙලක් තේරෙන්න ඕනේ. නේද? අපි හැම වෙලේම මේ සතුට ඉල්ලනවනේ අපේ මේ හිත. සතුට ඉල්ලපුවම අපි මොකද කරන්නේ? ඒ කියන්නේ නැතුව ඉන්න බැරි ගතියක් ඉල්ලනවා. දකින්න ගිහිල්ලා දකින්න ගිහිල්ලා දකින්න ගිහිල්ලා දකින්න කියලා දැකීමෙන් සතුට උපදින වස්තුන් ගේන්න කියලා අපේ හිත ගිලි ගන්නවා වගේ වෙනවා. එතකොට අපි දැන් දුවනවා පිස්සු ඇදලා වගේ දුවනවා. නේද? ඔළුවනවා කියලා වගේ දුවනවා. ඒ වගේම සමහර දේවල් හින්දා අපිට හරියට දුක් ඇති වෙනවා. ඒ දුක් නැති කරගන්නත් අපි ඔළුවනක් වුණා වගේ දුවනවා. සතුට හොයන්න දුවනවා දුක් ඇති කරන්න හොයනවා. නේද? ඒවා හොයලා හොයලා හොයලා ලොකු ප්‍රශ්නක ඉන්නේ. ඇයි ඒව ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒ මදි ටික සැරෙන් සැරේ වෙනස් වෙනවා. නේද? තියාගන්නත් බෑ ඒක විදිහකට. ජීවිතේ හරියට නිකන් ආහාර ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩ වෙලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? දැන් ලාහට ගෙම්බෝ එකතු කරලා ගෙම්බෝ 12ක් ඉන්නවා කියලා හිතන්නකෝ. ලාහක ලාහක් කියන්නේ පොඩි කූඩයක්. මොකද කරන්නේ කෙනෙක් එයාලා ඇතුළට දාන්න හදන්නේ. දෙන්නෙක් අල්ලලා දානකොට තුන් දෙනෙක් පැනලා. ඊට පස්සේ ආම් දුවලා ගිහලා ඒ තුන් දෙනා අල්ලලා අපහුව ගෙනත් දානකොට ආයෙ මේ පැත්තෙන් හතර දෙනෙක් පැනලා. ආයෙ හතර දෙනා අල්ලලා දානකොට ආයෙ අරහෙන් දෙන්නෙත් පැනලා. ඉතින් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. බලන්න සතුට වෙන වැඩි එහෙමද නැද්ද කියලා. ලැජ්ජාව බෑ. නේද? හරියට තේරෙනකොට මේ වැඩේ. අපි සතුට වෙන වැඩේ බලන්න කොන්න. ඔන්න සතුටෙන් ඉඳ හදනකොට ලොකු පුතාගේ ප්‍රශ්නයක් එනවා. හරිද? ඔන්න දැන් අම්මෙකුට කියන්නේ අම්මා ඔන්න මේ ප්‍රශ්නේ විසඳනකොට ඒක කොහොම හරි විසඳලා යන්තම් බේරලා යන්තම් සතුට වෙන හැදෙනකොට ආයෙ වෙන දරුවෙක්ගේ ප්‍රශ්නයක් එනවා. ඒක ඔක්කොම ඒකත් හරි ගස්සලා ඔක්කොම කරලා හා හොඳයි කියලා සතුට වෙන්න හදනකොට ශරීරේ රෝගයක් එනවා. හරි. ඒකෙනුත් කොහොම හරි බේරලා හොඳ කරගෙන එනකොට රතු බිලක් එනවා. නේද? නැත්නම් වෙන ප්‍රශ්නයක් එනවා. ඒ ඔක්කොම කරගෙන හරි කියලා බලනකොට ආය පරණ ප්‍රශ්නෙම ඇවිල්ලා ආගන්නේ. ඉතින් ආයෙව හදන්න ඕනේ. වගේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී දින්න වෙලා තියෙන එක පැත්තකින්වත් විසඳුමක් සැනසීමක් නිවීමක් නැහැ. ඒ මොකද මේ ලෝකේ අපි වෙනස් කරලා අපේ හිත සංසිඳවා ගන්න හදනවා. හරිද? ලෝකේ වෙනස් කරලා හිත සංසිඳනවා. හිත හිතට දුක් ඇති වෙනකොට ඒක නවත්ත ගන්නත් සතුට ඇති වෙනකොට ඒ නැත්නම් සතුට ඉල්ලනකොට සතුට ලබා දෙන්නත් අපි මේ ලෝකේ වෙනස් කරලා ලොකු උත්සාහයක යෙදලා ඉන්න අසාර්ථක උත්සාහයක. ඒක ඇත්තටම සාර්ථකද අසාර්ථකද? ඒක අසාර්ථක වෙලා තියෙනවා. අත්දැකීමෙන් දන්න එක අසාර්ථක වෙලා තියෙනවා කියලා. නමුත් අපිට පුංචි ඉවක් පොඩි මේ නිකන් දැනීමක් ඇති වුණා දැන් චුට්ටකට ඉස්සෙල්ලා. මේක වෙන තැනක් වෙනස් කරලා මේක කරන්න පුළුවන් කියලා. ඒ මොකද්ද? තමන්ගේ සිත. ඇයි හිතේ වෙනස් වීම සිද්ධ වෙලා එදා සතුට ඇති වෙච්ච දේ තුල අද සතුට ඇති වෙන්නේ නැහැ සමහර ලාවට. නේද? ඒක වෙනස් වෙලා තියෙන හිත පුද්ගලයෙක් ගන්නකො. යම් පුද්ගලයෙක් එක දවසක්වත් දකින්න දකින්න නැතුව ඉන්න බෑ කියලා හිතපු අපිට සමහර කාලවල එනවද නැද්ද ටික කාලයක් ගියාට පස්සේ දැක්කහම මග ඇරලා යන කාලයක්. නේද? දැක්කහම මග ඇරලා යන කාලයක් එනවා. නේද? ඒක ඒ කියන්නේ දුක දැන් මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? සිත. එහෙනම් දැන් ඔන්න සතුට උපදින විදිහට හිත තියෙනවා මේ පැත්තේ. දුක් උපදින දේවල් මේ පැත්තේ තියෙනවා. ඔන්නෝක වෙනස් කරලා මේ දෙක ගත්තොත් මෙතෙන්ට දුකත් උපදින්නේ නැති සතුටත් උපදින්නේ නැති තත්වයකට හිත වෙනස් කරොත් සැනසීමෙන් ඉන්න පුළුවන් බෑද? ඇත්තටම විසඳුම ඒකද නැද්ද? නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අන්න එහෙම එකක්. ආතාපි සම්පදානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දොමනසං. හරි. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව කය මෙනෙහි කරන්න වේදනාව මෙනෙහි කරන්න සිත මෙනෙහි කරන්න ධර්ම මෙනෙහි කරන්න කියලා අන්න ඒක තමයි පුරුදු පුහුණු කරේ හරි හිත වෙනස් කරා හරි හිත වෙනස් කරන්න පුළුවන් දැන් ඔන්න උදාහරණයක් කියන්න මේ බලන්න මම හැමදාම කියන උදාහරණයක් නමුත් මේවා ඉතින් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ හැමදාම හැමදාම කිව්වට කමක් නැහැ හිත වෙනස් කරන හැටි හිතේ ස්වභාවය තේරුම් ගන්න හරි වටින හින්දා. මම මේ අතට කියනවා කකුලේ මහපට ගිල්ල මතක් කරන්න කියලා. මගේ දිහා බලාගෙන දැන් මහපට ගිල්ල මතක් කරන්න කියනවා කකුලේ. මතක් වෙනවද දැන්? මොනවද මතක් වුනේ කියලා හත්පම් මොනවද කියන්නේ අපි? හම. නිය පොත්තක්. නේද? අනේ මතක වෙන හමයි නිය පොත්තයි කියලා මතක් වෙනවා. නේද? ඊට පස්සේ මම මේ අතට කියනවා රිජි ෆෝම් පෙට්ටියක දාලා තිබ්බ බත් ගෙඩියක් මතක් කරන්න කියලා. දැන් මොනවද මතක් වෙන්නේ? බත් රෑංජන එහෙමනේ ඔයද කියලා නිසක් නැද්ද බලන්න ඉස්සෙල්ලා මතක් කරන්න කිව්ව එකේදී මේ හැමයි නියපොත්තයින් මතක් වුනේ ඇයි මස් නැද්ද කටු නැද්ද ලේ නැද්ද මං අහපුවා මේවා මතක් වුණේ නැත්තේ ඇයි කියලා අපි කියනවා ඒක පේන්නේ නැහැ නේද රිජිපෝම් පෙට්ටියක දාලා තියෙන බත් ගෙඩියක් කොහමද මතක් වුනේ ඍජුපොම් පෙට්ටියක දාලා තියෙන බත් ගෙඩිය මතක් කරම මොනවද පේන්නේ? බද්ද. ඍජුපොම් පේන්නේ. නේද? එයාට මතක් වුණේ මොකද්ද? පේන්නේ නැතිව මතක් වෙනවද? ඇයි වෙනස? ඇයි වෙනස? හා. මහපට කිල්ල මතක් කරද්දී ලේ මතක් වෙන ගානට හිත හැදුවා. ඒ කියන්නේ මනුස්ස ශරීරයක් දිහා දැන් මගේ දිහා බලද්දී මේ හැමත චුට්ටක් යටින් එල්ලෙන මස් ටික මතක් වෙනවනම් කටු ටික මතක් වෙනවනම් දැන් මෙහෙම බලනකොට මගේ දත් පේනවා නේද? ඒත් එක මේක ඇටසැකිල්ල තියෙනවා කියලා මතක් වෙනවනම් යන්තම්. හරි මේ ශරීරය දැක ශරීර දැක සතුටක් උපදීද? හරි. ඒ කියන්නේ පිටින් පේන හැමෙන් නවතින්නේ නැතුව චුට්ටක් ඇතුළ මතක් වෙන ස්වභාවයකට අපේ හිතපත් කරොත් ආ හිත වෙනස් කරා. මනුස්ස ශරීර දැක සතුට උපදින එක නවතිනවද නැද්ද? නේද? එහෙනම් මේක කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. ඇයි අර බත් මතක් වෙන්නේ? නේද? එතකොට ඇතුලේ තියෙනව මතක් වෙනවා. ත්‍රිජු පොම් පෙට්ටිය ගිය ගමන් බත් මතක් වෙනවා. එහෙනම් මේකත් එහෙම කරන්න පුළුවන් වෙනන්නේ. දැන් ඕක තව ඔප්පු කරලා පෙන්නන්න මං අහන්නේ. අනුරාධපුරේ කොහොමද මතක් වෙන්නේ? ජයසිංහ බෝධිය. නේද? ඇයි බස් ස්ටෑන්ඩ් එක ගන්න නැද්ද? අනුරාධපුරේ. ඔය තියෙන්නේ. ඇයි මතක් වුණේ නැත්තේ? අන්න අපිට මතක් වෙන්නේ එකපාරටම පේන දේ විතරක් නෙවෙයි යමක් දැක්කහම අරමුණු වෙන්නේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ. අපේ හිතේ ස්වභාවය තමයි අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ මතක් වෙනවා. හරිද? ඒත් අපි අසුභ භාවනාව ගැන කතා කරන වෙලාව මම මේ ඔක්කොම පැහැදිලි කරා. නමුත් නැවත මතක් කරනවා මේ මේක පටිච්චසම්පාදයේට යොදවලා මතක් කරගන්නයි මට මේ ඕන කරලා තියෙන්නේ. හේතු සහගතයි. හේතු සහගතයි. අපේ සිතේ නැවත නැగి නැగి නැగి නැగి අරමුණු හැදෙන්නේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන විදිහටයි. එදා අසුබය ගැන අපි කතා කරාට වැඩිය අද මේක ගැඹුරෙන් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැම නිමේෂයකම දැනෙන්න ඕනේ මට මනුස්ස ශරීර දෙක සතුට උපදින්නේ එහි සමහර දේවල් අරමුණු වෙන්නේ නෑ මට ඒ අරමුණු වෙන්නේ නැත්තේ ඒ මගේ හිත මම ඒ අරමුණු වෙන විදිහට සකස් වෙලා නැති හින්දා සකස් වෙලා නැති හින්දා ආංගයකින්ද සමහර වස්තුන් කෙරෙහි මට සතුට ඉපදිලා ආංගයේ සතුට ඉපදිච්ච වස්තුව මම ප්‍රාර්ථනා කරන පොඩ්ඩක් හරිද සතුට ඉපදිච්ච වස්තුව ප්‍රාර්ථනා කරනවා පොඩ්ඩක් නැත්නම් හැම වෙලේම මගේ ප්‍රාර්ථනාව තියෙනවා අන්න අර වස්තුව ඕනෑ ඕනෑ ඕනෑ කියලා ඉතින් ඉවරක් නෑ නෝ ඉවසිල්ලෙන්මයි ඉන්නේ හරිද? ඒ එක පැත්තක්. තේරෙනවද? එහෙනම් මේ හිත වෙනස් කරන්න ඕනේ. හිත වෙනස් කරන්න ඕන හරි දෙයට පින්නත් නේ. හරි දෙයටයි හිත වෙනස් කරන්න ඕනේ. මං අහන මේ අත්තන්ගේ මෙන්න මෙහෙම. පොඩ්ඩක් හිතලා බලන්න අපි වැරදි දෙයට සතුට උපදින ගතිය තියෙනවා. මං ඉස්සෙල්ලා ඇහුවා නේද? මම ඉස්සෙල්ලා ඇහුවා නේද? කාටද හරිම සතුට උපදින ඇත්තේ කියලා. වැරදි සතුටක් ඒකේ තේරුම වැරදි සතුටක් මේ ලෝකේ තියෙනවා කියන එකද නැද්ද? වැරදි දේ හින්දා ඒ කියන්නේ සතුට නූපදිය දැන් එක්කෙනෙකුට සතුට උපදිනකොට එක්කෙනෙකුට දුක් උපදිනවා එකම වස්තුව කෙරෙහි. කාටද හරි කියලා මම අහුවන්නේ. එහෙනම් වැරද්ද වැරදි සතුට වැරදි සතුට උපදින අය මේ ලෝකේ ඉන්න ඕනේ. හරි කොයි කාටද කියලා බලමු පොඩ්ඩක් කාටද වැරදි සතුට උපදින්නේ කියලා. මෙන්න මෙහෙම වුණොත් කාට හරි තෑග්ගකට රත්තරන් මාලයක් වගේ ලස්සන බර තියෙන හොඳ පෙනුම තියෙන මාලයක් හම්බ වෙනවා. හැබැයි ඒක රත්තරන් නෙවෙයි. හරිද? එතකොට එයා ඒ මාලේ දැකලා රත්තරන් මාලයක් කියලා රැවටෙනවා. දැන් සතුටක් උපදිනවද නැද්ද? මට තෑගකට රත්තරන් මාලයක් හම්බුණා කියලා සතුටක් උපදිනවද නැද්ද? ඇත්තටම එයා සතුටින් නේද දැන් ඉන්නේ? ඉතින් හොඳයි. සතුටින් ඉන්නේ. ඉතින් සතුටින් ඉන්නවනේ හොඳයි. හැබැයි ඒ සතුට වැඩි දවසක් තියෙන්නේ ඒ සතුට හින්දා යාට මේක රත්තරන් නෙවෙයි කියලා දැනගත්තාම ලොකු දුකක් එනවද නැද්ද? පටන් ගත්ත දවසේ මෙයා දැනගත්තා නම් මේක රත්තරන් නෙවෙයි කියලා. එහෙනම් එයාට එහෙම දුකක් නැහැ. මොකද පටන් ගන්නකොට මෙයා දන්නවා මේක ගැන බලාපොරොත්තු තියන්න ඕනේ නෑ කියලා. අන්න එහෙම වැරදීම් හින්දා ඇති වෙන සතුට වාගේ මේ ලෝකේ තියෙනවද නැද්ද? එහෙනම් මට වගකීමක් තියෙනවා. මගේ හිතේ උපදින සතුට හරි දෙයකින් උපදින එකක්ද වැරදි දෙයකින් උපදින දෙයක්ද දන්නේ නැහැ. අපරාධනේ වැරදි දෙයක්ින් දරන් උපදින්නේ නේද? යම් සතුටක් තියෙනවද අන්න ඒ සතුට වෙනස් ඇයි රත්තරම් නෝන මාලයක් හින්දා දුක් උපදින්නේ ඉක්මනට ඒක වෙනස් වෙන හින්දා ඉක්මනට රත්තරම් වෙනස් වෙනවා බොහොම අඩුවෙන් වෙනස් වෙන්නේ එහෙම යමක් වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙන දේ හින්දා සතුටුනොත් අනිවාර්යයෙන්ම දුකටපත් වෙනවද නැද්ද? යමක් වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න දේ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන සතුටුනොත් දැන් අර රත්තරන් මාළේ ගැන එහෙමයි. නේද? අර අර හම්බෙච්ච මාළේ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවේ රත්තරන් කියලා හිතුවා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ. එහෙනම් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලා සතුට ඇති වෙනවා නම් ඒක නොදන්නාකමද නැද්ද? මේක මේකෙන් සතුට වෙලා වැඩක් නැහැ මේක වෙනස් වෙන්නේ නැහැ කියලා සතුට වෙලා වැඩක් නැහැ මේ මේක ඉක්මනට දුකකට පත් වෙනවා කියලා දැනෙනවා කියන්නේ ඒක වෙනස් වීම වෙනස් වෙන දෙයක් කියන එකක් එහෙනම් දුකට පත් වෙනවාමයි ඒකනම් ඒ සතුට දන්නේ නැතිකම හින්දාද නැද්ද දන්නේ නැතිකම හින්දාද නැද්ද එහෙනම් නොදන්නාකම හින්දා මට සතුට ඇති වෙනවා එහෙනම් මම දැනගන්න ඕනේ මම මේ කියන්න හැදුවේ ඔන්න ওই ටික අපිට හොඳට තේරෙන්න ඕනේ. හරි එකක් මගේ හිත වෙනස් කරගන්න පුළුවන්. අනිත් එක මේ ඇති වෙන සතුට අර්ථයක් නැහැ. ඇයි අර්ථයක් නැත්තේ? ඇයි අර්ථයක් නැත්තේ? වෙනස් වෙනවා නම් දුකයි. වෙනස් වෙනවා නම් දුකයි. වෙනස් වෙනවා නම් දුකයි. අපි අහලා තියෙනවානේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් ඒක ඒකෙන් දුක් හට ගන්නවා කියලා. දන්නවද ඔකට විරුද්ධ කතාවකුත් යනවා කියලා මේ කාලේ වෙනකොට. යමක් අනිත් වෙනම දුකයි. හරිද? කවුරුහරි අපෙන් ඔහොම කියද්දි මෙහෙම ඇහුවොත්. තුවාලයක් තියෙනවා. මේක නිත් වෙනවා. මේක නිත් වෙනවා. ඒකෙන් ඇති වෙන දුක දිගටම දිනනවා. නේද? හරි. එහෙනම් තුවාලේ හොඳ වෙනවා කියන්නේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට ඒක සැපද නේද? ඒකයි. දැන් මොකද කරන්නේ? කවුරුද එහෙම හවොත් අපි මොකද කියන්නේ? පින්නනේ අපි ගැඹුරින් මේක තේරුම් ගන්න ඕන දැන් ඉතින්. මම මෙයාගෙන් මෙහෙම අහන්නම්. ළමයින්ට පාසල් ගිහිල්ලා එන්න කියනකොට පරිස්සමෙන් ගිහින් එන්න කියනවද නැද්ද? ඇයිද? ඇයි දැන් නැගට කරදර වෙනවා කියන්නේ අනිත්ය නේද? දැන් කරදරයක් නේ. ළමයි දැන් හොඳට ඉන්නවා. නේද? හිටියට හැම වෙලෙම බයෙන් ඉන්නේ අපි. නේද? හැම වෙලෙම බයෙන් ඉන්නේ ඇයි? එයාලගේ වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා. හයියෙන් මෙහෙම බිමට වටනොත් මූණ සප්පා වෙනවා. නේද? ඈ බස් එකේ මොනවා වෙයිද දන්නේ නැහැ. ඇත්තම කියනවා නම් ওই කවදාකවත් කියන්නේ නැහැ. ඒ වුණාට අද හන්දෑ මැරෙයිද දන්නේ නැහැ. නේද? ඒවා කියන්නේ කියන්නේවත් නැහැ තරම් බයයි. හැම සැපයක්ම වින්දට මේ ලෝකයේ තියෙන දේවල් එක්ක අපි ඒ සැපයත් එක්කම එකතු වෙච්ච පීඩනයක් දුකක් තියනවද නැද්ද? ඒ සැපයත් එක්කම එකතු වෙච්ච අපි හිතන්නකො අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉන්නවා. දැකීම ආශ්‍රය කිරීම ලොකු සුවදායක සැපයක්. හරිද? අන්න ඒ කෙනාව අපිට හම්බ හම්බ හම්බෙනවා අපි. ඒ හම්බෙන්න ඉස්සෙල්ලා දුකෙන් හිටියම. හරිද? දැන් ළඟ නැති හින්දා. දැන් හම්බෙන ශණය එන්නේ අර පරිසරය අනිත්‍ය හින්දා. පරිසරය අනිත්‍ය නැති කවදාකවත් හම්බෙන්න හම්බෙන්නේ නැහැ. ඒතර අපි කියන්නේ අනිත්‍යයි කියලා. අනිත්‍ය හින්දා වෙන්ද මට මගේ ළඟට මේ තැනට ආවා. දැන් ඉතින් ආයෙන හරි දැන් සපයින්. පින්නත් නේ යම් ඒ කැමැති දෙයකින් මේ ලෝකේ අධික තණ්හාවකින් අපේ හිතේ සතුට උපදිනකොට ඒත් එක්කම ලොකු පීඩනයක් තියෙනවද නැද්ද මං කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනේ වෙනස් වෙනනම් දෙන්නේ නැහැ කොහොමවත් නේද වෙනස් වීද දන්නේ නැහැ එහෙම හරියන්නේ නැහැ වටපිට බලන්නවත් මං දෙන්නේ නේද කියලා අන්න එහෙම පීඩිත දුකක් අර සතුට අස්සෙම හැංගිලා තියෙනවද නැද්ද තියෙනවද නැද්ද? ආන්ගේ ඇයි? එහෙනම් මේ සතුට වෙනකොට මේ ලෝකේ දේවල් එක ඒකත් එක්කම තියෙන පීඩිත පීඩන දුකක් තියෙනවා. පීඩනයක් හරි දුකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් වෙනස් වෙයිද දන්නේ නැහැ, දැන් වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා බයක් තියෙනවද නැද්ද? තියෙනව නේද? එහෙනම් අන්නේ ඇයි? වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා. කාගේද? අර අපි අල්ලගත්ත වස්තුවේ. නේද? වෙනස් වෙන ස්වභාවය තියෙන නිසා. එහෙනම් අපිට මේ ලෝකේ සැප වෙන්න ක්‍රමයක් නැහැ. කෙටියෙන් කියනවා. ස්ථීරව පරිපූර්ණ සැපයක් විඳ ගන්න විදිහක් නැහැ. ඇයි අපි සැප විඳින්න භාවිතා කරන හැම එකක්ම වෙනස් වෙන එක. එහෙනම් යම් කිසි කෙනෙක් මේ ලෝකේහි නිවැරදි සැපයක් විඳිනවා නම් ආන් ඒ කෙනා නිවැරදි සැප විඳින්නේ වෙනස් වෙන්නේ නැති දෙයකින් විතරයි. නේද? අන්න එයා කවුද? කවුද? බය නැතු කියන්නේ. වෙනස් නොවන දෙයක් ලබාගෙන සැප විඳලා ඉන්නවා. මොකක්ද ඒ ලබාගත්තේ? කවුද? රහතන් වහන්සේ. මොකක්ද ලබාගත්තේ? නිර්වාණය. නේද? එහෙනම් අන්න නියම සැපය විඳින කෙනා එයා. අනිත ඔක්කොමලා සතුට කියලා විඳින්නේ දුක. හරිද? ඒ විඳින සතුටක් තියෙනවා තමයි. නමුත් ඒ සතුටත් එක්කම මිශ්‍ර වෙච්ච දුකක් තියෙනවා. හරියට පොළාපයින් බෝලේ වගේ. බිම ගැවැදුනද හරි පැත් හැරෙනවා වගේ දුකක් හටගන්න ගතිය තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක වෙනවත් එක්ක නේද? සැපක් විඳින සතු සතුට විඳින කියලා දැන් උනාර හිතවත්ම කෙනා හම්බෙන්න ගියා. කියන පළවෙනි වචනේම සමහරට මොකද්ද වෙන්නේ? ආපු එකේ මෝඩකම කියලා හිතනවා. ආපු එකේ මෝඩකම කියලා. දැක්ක එකේ මෝඩක අම්මෙක් බලාගෙන ඉන්නවා. පිටරට ගිහින් යන පුතෙක් කෙනකම්. අවුරුදු 5ක් 6ක් බලන් ඉන්නවා. මෙන්න ආවා. දැන් කාලෙකට ඉස්සෙල්ලා ගිය කෙනා දැන් ඇවිල්ලා දැන් ඉතින් අම්මා සතුටෙන් ඉන්නේ දැන්. ආවා දැන් ඉතින් දුරගතන හැමතෙමක් ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා එක දිගට දිගට දිගට ආයෙ තියෙනවා අම්මත් එක චුට්ටක් කතා කරනවා ආයෙ කෝල් එකක් ගන්නවා ආයෙ කතා කරනවා ආයෙ දැන් මොකද වෙන්නේ අම්මට බලනකොට මෙයා හොඳටම වෙනස් වෙලා නේද ගිය ගිය කෙනා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ නේද ඉතින් මේ වගේ මේ ලෝකේ බොහෝ දේවල් ඔන්න වෙනස් වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා සතුටු වෙන අය සතුටු වෙන අය අන්තිමට ලොකු දුකකටපත් වෙනවා පින්නත්. ඉතින් මෙන්න මේ தত্ত্বය තේරුම් අරගෙන අපිට මේ හිත වෙනස් කරන්න ඕනේ. ඇත්ත දකින්න විදිහට මේ හිත වෙනස් කරොත් මේ හැම දෙයකම තියෙන වෙනස් වීම තේරුම් ගත්තොත් පින්නත් නේ. අපි රත්තරන් කියලා හිතාගෙන ඉන්නේ ඉමිටේෂන් මාල ගැන කියලා අපිට තේරෙනවා. හරිද? අපි හැබැයි හිතාගෙන ඉන්නේ රත්තරන් කියලා. මේ ලෝකයේ බොහෝ දේවල් අපි හිතාගෙන ඉන්න වෙන අපේ හිත අපිට කියන්න වෙනස් වෙන්නේ නැහැ. අපේ හිත අපිට හැම වෙලාවෙම කියනවා ලැබිලා තියෙන ආදරය වෙනස් වෙන්නේ නැහැ කියනවා. හරිද? හරියට මුලාවටපත් වෙනවා අපේ හිත. ඉතින් ඒ හිත ඒ මුලාවටපත් වෙන ස්වභාවය හින්දා අපි එක එක එක එක ඒවාට ඇලෙනවා. මෙන්න මේ හිතේ තියෙනන්නේ ඇලෙන ස්වභාවය නැති කරගන්න අපි මොකද කරන්න ඕනේ? ඇත්ත తත්වය අවබෝධ කරගන්න ඕනේ. ඇත්ත తත්වය අවබෝධ කරගන්න ඕනේ. ඇත්ත తත්වය අවබෝධ නොකර ගැනීම නිසා අපි මේවා සුවයි සුන්දරයි කියලා හිතනවා. කිය යුතුම දෙයක් තියෙනවා. මේක කොච්චර මුලාවකට වැටෙනවද කියලා කියනවනම් අද කාලේ වැඩි දෙනා පින්නත් නේ මම මුලාවක් ගැන නිකම් මතක් කරන්න. අද කාලේ වැඩි දෙනෙක් තමන්ගේ දරුවන්ටත් වැඩි වෙලාවකට දෙමව්පියන්ටත් වැඩිය ගෙදර ඉන්න හුරතල් සතාට ආදරේ. හරිද? ඇයි ඒ කියන්නේ බලන්න ඇත්තටම ඒ සතාගේ මේ කටි කියන අපේ පුදුම පුදුම ගුණය තියෙන සතෙක්. නේද? එහෙම කියන ගතියක් තියෙනවද නැද්ද? පුදුම හොනේ පුදුම විදිහ කතා කරගන්න බැරි ටික විතරයි කියලා කියනවා. හරි දන්නේ ඒව නේද? මේ මත්පැන් බිව්වම මොකද වෙන්නේ මිනිසුන්ට? මනසේ ක්‍රියාකාරීත්වය හොඳ නරක තේරෙන එක අඩු වෙනවා. හොඳ නරක තේරෙන එක අඩු වෙනවත් එක්ක හැඟීම් ගැන මොකද කියන්නේ? හැඟීම් වැඩි වෙනවා නේද? ආදරේ නම් ආදරේ වැඩි. තරහ නම් තරහ වැඩි. ඊර්ෂ්‍යාව නම් ඊර්ෂ්‍යාව වැඩි. එහෙම තමයි. ඇයි මේ මානසික ක්‍රියාකාරීත්වය අඩු වෙන හින්දා? පින්නොත් මේ ආ ත්‍රිසංගත සත්තුන්ගේ මනස කොහොමද? ගණන් කරන්න එහෙම ගණන් පුළුවන්ද? භාෂාවක් උගන්වන්න පුළුවන්ද? නේද? හොඳටම පුළුවන්ද? උපාධියක් දක්වා වගේ. බොහොම යන්තම් නේද? බොහොම පොඩ්ඩක් උගන්වන්න පුළුවන්. නේද? එක සීමාවකින් එහාට නෑ හොඳ නරක නේද? කුසල අකුසල එහෙම නෑ. ඉතර එහාට යන්නේ. එහෙනම් අපි හොඳට හිතලා බලන්න කොයි වගේ ඇද්ද යාගේ මතකය එහෙම නිකන්. හරියටම මත් වෙච්ච කෙනෙක්ගේ වගේ බලවේගයකට ඇදලා යනවා කියලා. හරිද? නුවණ නැත්තම් බලවේග වලට ඇදලා යන බලන්න ගොඩාක් නොදියුණු නූගත් මිනිස්සු ඉන්න රටක් තියෙනවා. ඒ කලකෝලහල වැඩිද නැද්ද? නේද? ඉදිරියේ එන කාලය මුර්ග සංඥායන කාලයක් වෙනවා මිනිසුන්ට. ඒ මොකද නිකන් ඇදිලා යනවා වගේ මේ හිතවල ඇති වෙන හැඟීම් ඔස්සේ ඇදීලා යනවා හොඳ නරක තේරෙන්නේ නැතුව. හරි බලවේගයකට ඇදිලා යනවා කියන එක. අන්න ඒ වගේ හොඳ නරක තේරිලා නෙමෙයි පින්නත් නේ. මම කියන්න. අපේ ගෙදරක ඉන්නවා ඇත්තටම සුරතා සතෙක්. මේ සතා මෙච්චර මගේ මම එයා හුරතල් කරොත් හුරතල් කරොත් හුරතල් කරොත් දැන් මොකද වෙන්නේ? යانے යන තැන එනවද නැද්ද පස්සේ? එයා මගේ හොඳ ගතිගුණ තෝරගෙන දන්නේ නැහැ. මං හොඳ කෙනෙක් කියලා දැනিলা පැහැදිලා දෙයි මගේ පස්සෙන් එන්නේ. හා හොඳ තකඩි හොරෙක් ඉන්නවා. මේ හොරා ඔය සතාව අරන් ගිහින් උතල් කරලා හදනවා. දැන් කාගේ පස්සේද යන්නේ? තේරෙනව නේද? ඈ මේ සතාට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. කොතනද සැප ලැබුණේ? කොතනද යාට කරුණාව ලැබුණේ? ඒ පිටිපස්සේ යනවා ඒක හොරාද? නේද මංකොල්ලකාරයාද? මොනවද තේරුම් ගන්න පුළුවන්ද? බෑ මොකද හොඳ ගතිගුණ තියෙන කෙනාද නරක ගතිගුණ තියෙන කෙනාද? එහෙනම් ඒ ඒ මානසිකාර්ය දිහා හොඳට හිතලා බැලුවොත් එම් පිස්සුවා කියන එක. නේද? හදිසි අපිට එහෙම මාරුනොත් එහෙම ඒ වගේ එකක් මොන විකාරය වගේ. අන්න ඒ වගේ බලවේගයක්. ඒ වගේ නිකන් අර ඇතුලෙන්ම එයාලගේ ඇතුලෙන් ඇදෙන බලවේගයක් වෙනසක මගේ හොඳ නරක තෝරගෙන මං කවුද කියලා දැනගෙන එහෙම එකක් නෙවෙයි. ඒකට අපි වෙනව රැවටිලාද නැද්ද? අපිට ওই ටික තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ අපේ මට තියෙන ආදරය කියලා. දවස් දවස් 10ක් 15 වෙන කෙනෙක් එහෙම මෙයාව අතපත කාලා කටයුතු කරොත් උන් ඒ පිටිපස්ස යනවා. නේද? ලනුව ඇදෙන පැත්තට යනවා වාගේ හිත ඇදෙන පැත්තට යනවා. අපි රැවටිලා මේ මගේ දරුවන්ටත් වැඩිය මගේ ස්වාමියා භාර්යාවටත් වැඩිය මට මගේ ළඟට වෙලා ඉන්නවා කියලා පොඩ්ඩක් කරදරයක් වෙන බලන්න පොඩ්ඩක් කරදරයක් කියලා ගිරදොස්තර මහත්තයාට කෝල් කරලා ඔක්කොම කටයුතු ටික කරලා දෙයි දැන් නේද? එහෙම කියලා පින්නත් සමහර අය මට කියලා දෙනවා. හුඟක් අය කියනවා අද අද කාලේ හුඟක් අය කියනවද නැද්ද? නේද? හෘතසකාර තමයි මම වැඩියෙන් ආදරේ කියලා. ඒ විතර නෙවෙයි උපාදානයක් කරගන්නවා. ඒකත් උපාදානය කරගන්නවා. ඒකත් නැතුව බැරි වෙනවා. නේද? සමහර අය හරියට අඬනවා. තමන්ගේ තිරසං සතාට මොනවා හරි දෙයක් වුණා කියලා හරියට හරියට අඬනවා. හරියට වැළපෙනවා. අඬන්න වැළපෙන්න දේවල් නැතුව මේ. එපාර සත්තු අල්ලගෙන කට්ටිය. හරිද? එතකොට සත්තුන්ටත් පිස්සු වගේ ඉතින් ටික කියන්න කමන්නේ. සත්තු හින්දා පිස්සු වැටිච්චාට පිස්සු වගේ නෙවෙයි පිස්සු තමයි. ඉතින් මේ වගේ මේ වැරදි දේෙන් සතුට උපද්දවා ගන්න. වැරදි දේෙන් සතුට උපද්දවා ගන්න ස්වභාවය අපිට තියෙනවා. ඒකින්ද අන්න ඒ අනිත්‍ය දේ මගේ වශයෙන් ගන්න බැරි දේෙන් මම සතුට උපදවා ගත්තා නම් ඒක මහා දුකකටම පත් වෙනවා. ඒක අපේ හිතේ හැටි. අන්න ඒ හිත වෙනස් කරන ධර්මතාවයයි හිත වෙනස් කරන ක්‍රමය. මම ඔකට හැමදාම කියන්නේ දැන් කකුල ඇද එක්කෙනෙක් ඉන්නවා. එයාට අපි කොච්චර කෙලින් ඇවිදින්න කිව්වා? කකුල ඇද කෙනෙකුට කෙලින් ඇවිදින්න කිව්වට කෝටුවක් අරගෙන තරවටු කරලා උදේ ඉඳන් පුහුණු වෙන්න කියනවා. හරිද මේ කකුල හොඳටම ඇදලා ඉපදින. එයාව අරගෙන දඬුවම් කරලා කියනවා කෙලින් ඇවිදින්න කියලා. ඒක වෙන්නේ නැහැ. ඒ වගේ දැන් මම මේ අතට කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දැක සතුට උපදවා ගන්න නැතුව ඉන්න එහෙනම් කියලා. ඒක වෙන්නේ නැහැ. කෙලින් ඇවිදින්න නම් මොකද කරන්න ඕන? කකුල කෙලින් කරලා හදන්න ඕනේ. ඒ වගේ කෙලින් හිතන්න නම් ඇත්ත හිතෙන්න නම් මොකද කරන්න ඕනේ? හිත වෙනස් කරන්න ඕනේ. නේද? හරි හරි හරි විදිහට හිතේන විදිහට හරි විදිහට හිතේන විදිහට හිත වෙනස් කරන්න ඕනේ. පිළිගන්නවද? අන්න ඒක කරන්නේ කොහොමද? කරන ක්‍රමයක් දන්නේ නැත්තම්. හරිද? මිනිස්සෙක් වෙලා ඉපදිලා පින්නොත් අපිට බුදුරජාණන් වහන්සේගේ පිහිට සරණ ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිහිට සරණ යමකට ලැබුණා කියන්නේ ඒකයි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච කාලයක ඔන්න ඔය හිත වෙනස් කරන වැඩපිළිවෙල ලෝකෙට එළියනවා. අනිත් කාලයකදී ඒක නෑ. හරි දැන් ඒ වගේ කාලයක්. එවැනි කාලයක තිරසංගත සත්‍යයක් කියලා ඉපදුනාට හිත වෙනස් කරන වැඩපිළිවෙල නෑ. වැරදි සතුටෙන් සතුට විඳ විඳ ඉන්න අපි අන්තිමට ඒ වැරදි සතුටෙන් හින්දා මහා දුකකටපත් වෙනවා. මේ හිත ඒවායේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිත වෙනස් කරන සතුට වෙනුවට ඇත්ත දැකලා කලකිරීම ඇති කරන මේ මේ මේ මේ සතුටින් වැඩක් නැහැ මේක වෙනස් වෙන සතුටක් මේක බොරු සතුටක් කියලා ඇත්ත අරමුණු වෙලා අපේ හිතට කලකිරීම ඇති කරන සතුට වෙනුවට කොහෙද අන්ත දේ පිළිබඳ හරිද ඒ කලකිරීම ඇති වෙන්නේ මේ ඇත්තට නැතුව නිකන් මේ ලෝකේ කලකිරීලා මූණ වෙලගෙන ඉන්න එක නෙවෙයි ඒක නේද ඒක මේ අර අර අර මොනවද මොනවා හරි Tamanට කැමති දෙයක් නොලැබුණා කියලා මූණ එල්ලන් ඉන්න තරහ යන කලකිරීම තියෙන්නේ. ඒ කලකිරීම මේ සාසනය කලකිරීම නෙවෙයි. මේක එහෙම නෙවෙයි. මම මොනවද මම මොනවද මේ ලෝකේ ප්‍රාර්ථනා කරන්න ඉස්සරහට. හා හදිස්සියෙ මම ඇමරිකාවේ ජනාධිපතිතුමා වුණා කියන්නකෝ. මම දැන් හොඳට ධනයක් තියෙනවා බලයක් තියෙනවා නිකන් ලෝකේ ඉන්න ලෝකෙක් කියලා. එයා සතුටින් දන්නේ නැහැ දැන් ඉන්නේ දවසවල. ඒක ඔක්කොම තියෙනවා නේද? ඇමරිකාවේ ජනාධිපති පදවිය හම්බුණත් එයා ජාති දුකෙන් අයින් වෙලා නැහැ, ජරාවටපත් වෙන එකෙන් අයින් වෙලා නැහැ, ව්‍යාධියටපත් වෙන එකෙන් අයින් වෙලා නැහැ, මරණයටපත් වෙන ස්වභාවයෙන් අයින් වෙලා නැහැ, ප්‍රියයන්ගෙන් වෙන් වෙන ස්වභාවයට අයින් වෙලා නැහැ, අප්‍රියයන් හා එක්වෙන්න යාට සිද්ධ වෙලා තියෙනවද නැද්ද? මේ මොකකින්වත් නැහැ. ඇයි යා වෙනස් කරලා තියෙන්නේ ලෝකයා ලෝකේ ලොකු බලවතෙක් වෙලා. ඒ කියන්නේ ලෝකයාගේ අතට අරගෙන. නමුත් හිත යාගේ අතට අරන් ලෝකේ අතට ගත්ත මිනිස්යාද හිත අතට ගත්ත මිනිස්යා දිනන්නේ. තමන්ගේ හිත වෙනස් කරපු මිනිස්යා පුංචි කල්පතකටලා හිටියත් ඉහළ සතුටකින් ඉන්නවා. නේද? ලෝකේ තමන්ගේ අතට ගත්ත මිනිස්යා හැම වෙලෙම බයෙන් පීඩිතව ඉන්නවා. එහෙනම් මේ ලෝකේ මම කුමක් ප්‍රාර්ථනා කරන්නද? මේ ලෝකේ මම ඇමරිකාවේ ජනාධිපතිකම ප්‍රාර්ථනා කරත් ඒක ලබා ගත්තත් මට ස්ථිර සතුටක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඊට මෙහාට මොකක්වත් හොයාගන්නත් නැහැ. එහෙනම් මේක හරියන වැඩක් නෙවෙයි කියලා තේරුම් ගත්ත කෙනාට අන්න ඒකට කියන කලකිරීම කියලා. ඒ කලකිරීම හින්දා මෙයා පංච උපාදානස්කන්ධ සැප එයාට පංච උපාදානස්කන්ධයට අදාළ යමක් දැකලා දකිනකොට සතුටක් වෙනකොට එන්නේ මොකද්ද? කලකිරීම වැඩක් නෑ. මේක ලබා ගත්තත් වැඩක් නෑ. හිත කියනවා නෑ ඒක සැපයි. එතකොට අන් කියනවා වෙනදා වගේ ඉපිලෙන්නේ නෑ සැපෙන්. සතුටෙන් ඉපිලෙන්නේ නෑ. මොකද? වැඩක් නෑනේ. මේකෙන් මේකිනුත් වැඩක් නැහැ. මේක චෙක් කරලා බලන්න. ඒකිනුත් වැඩක් නැහැ. ඊළඟ එක පරීක්ෂා කරලා බලන්න. ඒකිනුත් වැඩක් නැහැ. හරි. කොයි දේ ගත්තත් වැඩක් නැහැ. මොකද ඒකේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා නම් ඒකේ වැඩක් නැහැ. හරි. අන්න ඒ කලකිරීමට පත්වෙච්ච කෙනාට සතුට වෙනුවට ඇති වෙන්නේ කලකිරීමක්. මේ පංච උපාදානස්කන්ධයේ ඇලෙනවා වෙනුවට ඇති වෙන්නේ නොඇලීමක්. ග්‍රහණය වෙනවා වෙනුවට ඇති වෙන්නේ අතහැරීමක්. අතහැරන ගතියක් එන්නේ. අන්න ඒ ඇලෙන්නේ සතුටු වෙන්නේ නැති ඇලෙන්නේ නැති ග්‍රහණය වෙන්නේ නැති ස්වභාවයකට අපේ හිතපත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ පින්නන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි ඒ ක්‍රමවේදය තමයි සතර සතිපට්ඨානය හරිද ඒ ක්‍රමවේදය තමයි සතර සතිපට්ඨානය හිත වෙනස් කරන ක්‍රමවේදය නිවැරදි පැත්තට හිත වෙනස් කරන හරිද නිවැරදි පැත්තට හිත වෙනස් කරන ක්‍රමවේදයයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ හරිද? එහෙනම් දැන් කරගන්න ඕන වැඩේ තේරෙනව නේද? මොන හරි කරලා දුක් නැති කරගන්නයි ඕනේ. මෙන්න මේක කොච්චර වටිනාකමක් බුදුරජාණන් වහන්සේ ගැන අපිට පුදුමාකාර ශ්‍රද්ධාවක් පුදුමාකාර ඇදහිය නොහැකි තරම් තමන්ගේ හිත තුළ භක්තියක් ඇති වෙනවා මේ ප්‍රශ්නෙට විසඳුම අපි අමාරු වෙట్లా ඉන්නේ. ඇයි ලෝකේ මට ඕන හැටියට හදන්න කියලා අමාරු වෙట్లా ඉන්නේ. ඒක කරන්න බෑ. ඒක කරන්න දෙන්නෙත් නෑ. මොකද ගෙදරවත් බෑ මේක කරන්න. මං කියනවා ටීපෝ එක මෙතෙන් තිබ්බොත් සතුටුයි කියලා. එහා පැත්තේ කියන නෑ නෑ ටීපෝ එක වෙන තැනක තිබ්බම සතුටුයි කියලා. දැන් දෙන්නට තැන් දෙකකින් තිබ්බම තමයි මේකට සතුට එන්නේ. දැන් කොහෙද තියන්නේ? අන්තිමට තැන් දෙකේම තියන්නේ. උඩිනුත් යනවා එහාට. නේද? ඉතින් මේ වගේ එක එක මේ පැටලිල්ලෙන් පැටලිලා මහා දුක්ඛිත ස්වභාවයක් ඇති කරගෙන ඉන්නේ මේක හිතේ වෙනසක් බව දන්නේ නැතිකම. අඩුම ගානේ දන්නේවත් නැහැ මේකක් කියලා. අපි එක් එක්කෙනාගේ එක එක්කෙනාගේ හිතවල ක්‍රියාකාරීත්වය වෙනස් කියලා දන්නේවත් නැහැ පින්නත් අපි. අන්න ඒක දැනගෙන අන්න ඒක දැනගෙන අපේ ජීවිතය નિවර්දි කරන්න නම් හිත වෙනස් කරන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම හිතෙන්නේ බුදුජන් වහන්සේගේ ධර්මය ඇහිච්ච අය. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ධර්මයට අනුව තමන්ගේ හිත වෙනස් කරන වැඩපිළිවෙලට යන්න ඕනේ. නොගියොත් මොකද වෙන්නේ? මේ කයවල් වේදනාවල් සිත් සංඥා සහ සංස්කාරයන් නැත්තම් සිතුවිලි පිළිබඳව ගැටලු සහගත තත්ත්වයන් නැගෙන්න අපි එක එක එක ගත දුවනවා. ඉතින් මේක කොච්චර වටින අවස්ථාවක්ද? නේද? කොච්චර වටින අවස්ථාවක්ද? මනුෂ්‍ය ජීවිතය කොච්චර දුර්ලභද? ඔන්න බලන්න ගොවියෙක් ඉන්නවා. ගොවියා ගොවිතැන් කර කර ඉන්නකොට එයාගේ විය ගහ කැඩෙනවා. කැඩුනහම ඕක දාන්න ඕනේ මේ ඕක දානවා කුඹුරේ අස්සකට. මේක යාගේ නෝන මහත්තයා අරගෙන ගිහලා ඉතිය දානවා. ඒක නොවෙන්නත් ඕනේ. හරිද? ඕක උතන තියෙන ලොකු වැස්සක් එන්නත් ඕනේ. වැස්සක් ඇවිල්ලා වෙල උතුරන්නත් ඕනේ. උතුරලා මේක කොහොම හරි ගහගෙන යන තරමටම රැස් වෙන්න ඕනේ. ඒකල ඇලකට වැටෙන්නත් ඕනේ. ඇලේ කොහෙවත් හිර වෙන්නේ නැතුව ඔය මගදී ඔක දැක්කොත් කාට හරි වමනා තිබ්බ මේක ගන්නවා. ඒ මොකක්වත් වෙන්නේ නැතුව ඔයකට වැටෙන්නත් ඕනේ. ඔයෙත් මේක ගහගෙන යන ගමන් ගල් අස්සෙවත් වැලි අස්සෙවත් වැදෙන්නේ නැති වෙන ගඟකට වැටෙන්නත් ඕනේ. ගඟේදීත් මේක කවුරුවත් ගන්නෙත් නැතුව මොකක්වත් වෙන්නේ නැතුව ඒ තරන්නේ ඒක දිරලා යන්න පුළුවන් මගදී. නේද? කොටයක් වටනහම ඉතින් ඔබ දිරනවනේ. දිරන්න පුළුවන්, අමනුෂ්‍යව ගන්න පුළුවන්, මනුෂ්‍යව ගන්න පුළුවන්, සත්තු ගන්න පුළුවන් ඔය මොකක්වත් වෙන්නේ නැතුව මුහුදට යන්න ඕනේ. මේකේ තියෙන වියගහ එතකොට. විය සිදුරක් තියෙනවා. නේද? අවුරුදු 100කට සැරයක් උඩට එන කැස් බෑයක් උඩට එන්න ඕනේ. හරිද? ඌ මෙහෙම උඩර කරලා එනකොට හඳ පායලා තියෙන්නත් ඕන. එතකොට මේ දිනවලින් නේද? හඳ පායලා තියෙන භාගයට භාගයක්. හරිද? එතකොට ඒ මදිවට එයාගේ ඇහැ හරියට මෙතන වදින්නත් ඕන. මුළු ශරීරයේම තියෙන ප්‍රමාණයත් එක්ක ගත්තම ඇහැ එතන වදිනවා කියන්නේ කොච්චර සම්භාවිතාවක් අඩුද. හරි? ඊට පස්සේ ඇහැ වැදුනට ඒ ඇහෙන්නත් එකක් කන. කන ඇහෙනේ අනිත් ඇහැ වදින්නත් ඕන. එතකොට හරියටම මෙයා උඩ එනකොට අර වගේ වියගහ පාවෙලා ගිහිල්ලා තියෙන්නත් ඕනේ. හරියට මෙයාගේ කන නැති ඇහැ එකේ වදින්නත් ඕනේ. ඒකෙන් අහඳ පෙන්නත් ඕනේ. ඔය ඔය සිද්ධිය සුලබද දුලබද? ගොඩාක් දුලබයි. සුලබ දුලබ කියන්නේ සාපේක්ෂවද නැද්ද? අපි සුලබයි දුලබයි කියන්නේ සාපේක්ෂව. යමක් ගොඩ වතාවක් වෙන දෙයක් නම් අනිත් එක දුලබ එකක් වෙනවා. ඔන්න ඒ සිද්ධිය සුලබයි. ඔය සිද්ධිය සුලබයි කියනවා ලෝකේ මිනිසෙක් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන එක දුලබයි කියනවා. ඇයි මනුෂ්‍ය ජීවිත උපපාතික නැහැ. අපි කොච්චර පින් කරත් අම්මගේ තාත්තගේ මොහොක් සිද්ධ වෙනකන් එතන විඥානයක පහළ වීම පොහොරක් නැත්තම් විඥානයක පහළ වීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් කියයි එහෙනම් මේ ලෝකේ ජනගහණය වැඩි වෙන්න කොහොමද මෙතන කියලා. අපේ ගෙදර අරන් බලන්න වැඩියෙන් ඉන්න තිරිසන් සත්තුද මිනිස්සුද? කූඹියාගේ නම් කවුද? තිරිසංගත සත්ව. ලෝකෙන් තුනෙන් එකක් නේද? ලෝකෙන් තුනෙන් එකක් ගොඩබිම. තුනෙන් දෙකක් ජලය. ජලයේ ඉන්නේ ඔක්කොම ආ ගොඩබිමත් එහෙමයි. කැලෑවලත් නෑ මිනිස්සු. ඊළඟට අපිට නොපෙනෙන ලෝකවල වල මේ ඔක්කොම වල ඉන්න ඇත්තන්ගෙන් අපේ වැඩි වෙලා තියෙන්නේ අපි හිතමු දැන් කෝටි 700යි කෝටි 300ක් වැඩිලා තියෙනවා කියන්නේ මේ දස්වල වැඩිපුර එන කොච්චර අල්පයක්ද නේද කොච්චර අපිට පේන්නේ මේ ටික විතරයි ඉතින් මෙන්න මේ වගේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබිච්ච වෙලාව ඒ මදිවට අපිට බුදුහාඳුනගේ ධර්මයක් හම්බෙලා. හිත වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා. එහෙනම් මේ අවස්ථාව ගිලිහුණොත් නේද? ආයෙ මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා කියන්න බෑ. එහෙනම් තීරණය මගේ අතේ නෙවෙයි තීරණය තමන්ගේ අතේ. එහෙනම් අපි මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් මේ ලැබිච්ච අවස්ථාවේ මගේ හිත වෙනස් කරගෙන උතුම් සැනසීමකටපත් වෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා වෙත කරගන්න. ආකාසට්ටා සුභමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.